දැයි සීල දෙනාම මතක් කරන දෙයක් තමයි අපි මේ වෙලාවේ රැස් වෙන්නේ ප්‍රශ්නෝත්තර වැඩ පිළිවෙල බව දන්නවා. ඉතින් දැනට මේ ටිකිට ප්‍රශ්න වගේක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඒකෙන් පටන් අරගනිමු. ඒ කරගෙන යනකොට තව මේ මතු කරන් තියෙනවා වාචිකව හෝ ලිඛිතව මතු කරන්නයි කියලා මම සාදරයෙන් ආරාධනා කර සිටිනවා. පළවෙනියෙන් තියෙන ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට ඇඟෙහි තදවීම, රැලිමින් උඩසිට ඉහළට යෑම ආදිය සිදුවන විට එය ප්‍රීතියෙහි ලක්ෂණද නැතහොත් ධාතු ගුණද කියා වෙන් වශයෙන් දැනගන්නේ කෙසේද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. මේක ඇත්තටම මේ ප්‍රායෝගික ප්‍රශ්නයක්. වෙනස තියෙන්නේ ධාතු ගුණ කියනවනම් රූප කොටස් වලට වැටෙන්නේ. ප්‍රීතියේ ලකුණු කියලා ගන්නවා නම් නාම කොටස් වලට වැඩෙනවා. ඒක නිසා මේ නාමයක නැත්නම් නාම ධර්මයක කම්පන චංචල ස්වරූපයක්ද රූප ධර්මයක කම්පන චංචලද ස්වරූපයක්ද කියලා හරි අමාරුයි විස්තර කරන්න. මේකට මෙන්න මෙහෙම ගැඹුරු උත්තරයක් දෙන්න පුළුවන්. ඒ මොකද අපි රූප ධර්ම විතරක් කරගත්තොත් රූප ධර්ම වල තියෙන වායෝ ධාතුව තමයි සාමාන්‍ය කම්පන චංචලට වගේ කියන්නේ. පායෝ ධාතුවේ ස්වરૂපය පුම්බන ගතිය, හකුලන ගතිය, දරන ගතිය, සොලවන ගතිය. ඉතින් ඒක නිසා අපි ਸਰවඥනදී ඉස්සල්ලාම භාවනා කරනකොට වායෝ ධාතුවට හිතියෝ දන්නේ කියන එක තමයි ප්‍රකට දේ. ඒක තමයි මේ ප්‍රසිද්ධ දේ. නමුත් ඒක දිහා කරගෙන ඉන්නකොට මේ වායෝ ධාතුව විසින් හොල්ලන්නේ මොනවාද? හොල්ලන්නේ මේ පුනුසුම මේ පහන් දැලක තියෙන උණුසුමක් වගේ එකක් හෙලෙන වගේ පේනවා. එහෙම නැත්නම් මේ ජලයක් තරලයක් හෙල්ලෙන වගේ පේනවා. එතනම් කුඩු පිටි පටවි කොටස් හෙල්ලෙන වගේ පේනවා. වායෝ ධාතුව හොල්ලන්නේ අනෙක් තුන තමයි. එක්කෝ ආපෝ ගතිය, එක්කෝ තේජෝ ගතිය, එක්කෝ පටවි ගතිය. එතකොට හොඳට මේ හෙල්ලෙන වායෝ ධාතුව දිහා බලනකොට ආස්වාස ප්‍රසවාසයෙන් බලනකොට සමහර වෙලාවට හුස්ම හුලන් ටික එහාට මෙහාට මගේ පේනවා. සමහර වෙලාවට හොඳට වෙලාවක තේනවා මේක නිකන් වතුර ධාරාවක් ඉහළට පහළට යනවා වගේ වෙලාවක වැටෙනවා. සමහරට කිස් තහක් දාලා ගෙස් ගහයි එහාට මෙහාට අදිනවා වගේ කිචි කැවෙන ස්වරූපත් වැටෙනවා. මේ කොහොම කෙරුවක්වත් අර වායෝ ධාතුවේ තියෙන මේ තැලෙන දරණ කම්පන වෙන ගති අනෙක් ධාතුන් එක්ක කලවම් වෙලා ඉස්සරහට භාවනා කරගෙන යනකොට ඉතුරු වෙන්නේ ධාතු වශයෙන් වායුද පටවි දාපොත තේජොද නෙවෙයි නිතරම වෙනස් වෙනවා කියන එක විතරයි ඉතුරු වෙන්නේ. ඒක නිසා ආරම්භයේදී භාවනාවේදී එක එක ධාතු ගුණයක තියෙන ස්වභාවික ලක්ෂණ, ආවේනික ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ පේනවා. ඒක දිගේ ඉදිරියට යනකොට යනකොට පෞද්ගලික ලක්ෂණ හැලිලා පොදු ලක්ෂණ බවට පරිවර්ත වෙන්න පටන් ගන්නවා. මේ විදිහට රූප කොටස් වල තියෙන පොදු ලක්ෂණ தත්ත්වයටපත් වෙගෙන යනකොට නාම කොටස් වලයි රූප කොටස් වලයි තියෙන දෙකේම පොදු ලක්ෂණ බවටපත් වෙනවා. එතකොට අන්තිමට කම්පන වෙන ගති, චංචල වෙන ගති විතරයි ඉතුරු වෙන්නේ. වායෝ ධාතුව ගත්තත් කම්පන චංචල වෙනවා. පඨවි ධාතුව ගත්තත් කම්පන චංචල වෙනවා. ආපෝ ධාතුව ගත්තත්, තේජෝ ධාතුව ගත්තත්, රූප ධර්ම, නාම ධර්ම වෙන ප්‍රීතිය ගත්තත් කම්පන චංචල වෙන්න පටන් ගන්නතර පස්සේ අපිට පේන්න පටන් අර ගන්නවා මේ අනිත්‍ය ලක්ෂණය කැපී පේන හැටි. පටන් ගන්නකොට පේන්නේ එක එක මේ රූප කොටස් නාම කොටස් වශයෙන්. බලාන බලාන ඉන්නකොට කොයි එකකින් ගියත් මුගක් වෙලා ඇසුරු කරනකොට කොයි එකක් යොමු කරන්නේ අනිත්‍යයට තමයි. ඒ නිසා අනිත්‍ය මට්ටමට ගියාට පස්සේ නැත්නම් අනිත්‍ය ලක්ෂණයේ වශයෙන් කම්පන චංචල දකින්නකොට යෝගාවචර ප්‍රශ්නයක් මතුනවා මේ කම්පන චංචලක වායෝ දහතුවේද පටවිද ආගොද තේජොද එහෙනම් ප්‍රීතියද සුඛයද මොනවාක්වත් තෝරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. පිටින් ගියාට පස්සේ හිත අන්ධමන්ද කරනවා. මොකේ අර එක එකනා එක එකනා තිබුණු ලක්ෂණ වෙනකොට පොදු ලක්ෂණ එන්න පටන් අර ගන්නවා. ආන ඉතින් එනකොට භාවනාවේ මේ විපස්සනා භාවනාවේ හොඳ තරුණ අවධිය පැනලා මේ මැදි වයසටපත් වෙන අවස්ථාවක් වගේ තමයි මෙතෙන් ගියාට පස්සේ වෙන්නේ. එතකොට මම නිදර්ශනයක් දෙනවා වල එච්චර කැමැති නැති වෙයි ඔයගොල්ලෝ. නමුත් මම මගේ නිදර්ශන 아무තු යාත නිදර්ශනයි මම කියන්නේ. මම කියන්නේ මේ ද කැම තියෙන කැම මේසයක් බුෆේ ඩයට් එකක්. තෙල් කැමක් තියෙනවා, කනිරස කැමක් තියෙනවා, වර්ණත් ලස්සනයි, ගඳක් තියෙනවා, රසක් තියෙනවා, හැමදේම තියෙනවා. ඉතින් ඒ කෑම මේසේ ඕනම රජ කෙනෙකුට අවිල කියන්න පුළුවන් මේ අපිට ගෞරවය වෙනස මේකෙන් ටිකක් බලඳන්නේ කියලා. මොකද ඒක ටැග් එක ස්වරූපෙන් තියෙන. ඕනම කෙනෙකුට දෙන්න පුළුවන්. ඉතින් කවුරු හරි ගිහිල්ලා පහටයි, ගඳයි, රසයි, සේරම කෑම අරගෙන පුච්චල දෙකක් අරගෙන කිරි ටිකක් කාලා තේත් බීලා මේක වමන කෙරුවයි කියලා හිතන්න. එතකොට මොකද වෙන්නේ? අර කාටවත් ගිහිල්ලා මේක කන්න කියපු ගතිය වමනේදී ආවල්නකොට සම්පූර්ණ අමුතු දෙයක් බවටපත් වෙනවා අශෝබන අශීලාචාර අශිෂ්ට දෙයක් බවටපත් වෙනවා මේ සිටියන්නේ අත ගන්න ඉස්සලා කටට ගන්න ඉස්සලා ගිලින්න ඉස්සලා මේක පුජා භාණ්ඩයක් තෑගි භාණ්ඩයක් නමුත් මේක ගත්තට පස්සේ අපුලක් නින්දාවක් ලැජ්ජාවට කාරණාවක් බවටපත් වෙනවා ඒ වගේ තමයි පඨවි ආපෝ තේජෝ වාසය වශයෙන් තෝරා ගන්න වෙලාවේදී භාවනාවේදී සතුටක් ඇති වෙනවා මම අද ආපෝ ධාතු දැක්කා මම අද තේජෝ ධාතුව දැක්කම වායෝ ධාතුව දැක්ක ඉතින් අනිත් එක දකින්නේ කොහොමද? නාම ධර්ම දකින්නේ කොහොමද කියලා මේක කක කක කක කක යනවා. ඊළඟින් ගෲප් සැලඩ් වෙලා වමනෙට ගිය දවසේ එනකොට නාමත් එකයි රූපත් එකයි බට උනත් එකයි තේජෝ උනත් එකයි අර යුනිවර්සිටි එකේ පිටික ලියලා තිබුණා නෝනා උනත් එක විදියයි මැනිකේ උනත් එක විදියයි නෝනා උනත් මැනිකේ උනත් අපිට වදේමයි කොයි එකෙන් ගියත් අන්තිමට බුදුරජාණන් වහන්සේ පෙන්නපු අනිත්‍යතාවයට එනකොට නංගන් ඔක්කොම නැති වෙලා බුදු මේකදී ඒක විනාශ වෙන ගතිය විතරක් ඉතුරු වෙනවා. ඒකට හැරිලා බලලා කියන්න මාරු මේ පට විද ආපොද තේජද නාමද රූපද මොනවක් කියගන්න බැහැ. ඉතින් එතෙන්ද ගියාට පස්සේ සම්මුත වාසයෙන් නැත්නම් සම්මුති ලෝකේ අපි පාවිච්චි කරන ව්‍යවහාර ඔක්කොම පච වෙන්න පටන් ගන්නවා. ඔක්කොම නිකන් අදාළ නැති තත්ත්වයකටපත් වෙනවා. හොඳ නරකද මොනවාක්වත් නැති මෙතෙන්ද ගියාට පස්සේ තෝන්තු වෙන ගතියක් එනවා. කියාගන්න බැරි ගතියකටපත් වෙනවා. අංගයකට බය වෙලා ආපහු එන්න හිතෙනවා. මට මොකද මේ වෙලා තියෙන්නේ? මට කිසි දෙයක රසයක් නැහැ. මට කිසි දෙයක අභිවෘද්ධියක් හිතෙන්නේ නැහැ. මට කිසි දෙයක පණිවිඩයක් සැලසුම් කිරීමක් කියන්නේ නැහැ. හැම දෙයකම සම රසය එන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්දී තරුවචනanse දේශනා කරන්නේ සංසාර බය දන්න කෙනෙක් නම් අහලා තියෙනවා නම් මේ අනිත්‍යතාවය තමයි භාවනාවේ හම්බෙන බලවෙනිම ලකුණු අනිත්‍ය ලක්ෂණේ මම දැන් ඉන්නේ මේකේ වෙන්න ඇති. මෙතනින් තමයි බුද්ධ ධර්ම උත්තරමන් වහන්සේලා ඉදිරියට ගියේ කියලා ඉදිරියට යන කෙනා සත්පුරුසයි කියලා කියනවා. බය වෙලා ආපහු වෙන කෙනා අසත්පුරුසයි කියලා. ආපහු වෙනවයි කියලා කියන්නේ මේකේ තෝරන්න හදනවා වංශ, ಜಾති, ભેද, අනම්මන තෝරන්න හදනවා. තෝරන්න බෑ. ඒක නිසා මේ මේ එන ලකුණු මේ ප්‍රීතිය කියන නාම ධර්මයේ චංචල කම්පන ගතිද එහෙනම් මේ වායෝ ධාතුවේ පඨවි ධාතුවේ තියෙන චංචල කම්පන ගතිද කියලා හරි අමාරු තත්යකටපත් වෙනවා ඒක නිසා කියන්නේ මෙන්න මේ වගේ කලවල කලවම් වෙන්න ඉස්සර වෙලා පුළුවන් තරම් ඒවා වෙන් වෙන් වශයෙන් දැනගන්න හැබැයි මතක තියාගෙන ඉන්න භාවනා ගැම්ම ගන්නකොට භාවනාදිගේ සත්‍ය සමාධි ඉදිරිපිට යනකොට හැම දෙයකම තියෙන මේ අනිත්‍යතාවය අනිත්‍ය ලක්ෂණය මත වෙන මිසක් පටවිද ආපොද තේජොද නාමද රූපද කියන සම්මුතිය හැලෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නෙට ගැඹුරු උත්තරයක් නම් දෙන්න පුළුවන්. නමුත් බැලුව බැලමට සම්මතයට පිටලා දැන් රේකී ක්‍රමයට උගන්වන ක්‍රමයේ හැටියට උත්තරයක් දී ගන්න බැරි වෙනවා. මේකට තවත් පැත්තක් මම එකතු කරන්න මම අවුල් වෙනවද කියන දන්නේ නැහැ. අපේ ඥානරාම සංජය මතක් කරලා තිබුණා මේ සුද්ධ විපස්සනාට බහින ඕනම කෙනෙක් අපි කියන බෑ ඉන්සයිට් කියලා කියනවා. සුඛ විපස්සනා කියලාත් කියනවා. අනිවාර්යයෙන්ම රූප ධර්මකින් බහින්න. ඒකට නාම ධර්ම වලින් බහින්න විදියක් නැහැ. මේ ප්‍රකෘති දැකීමක් දැකීම තුළින් විපස්සනා කරනවා නම් පේන රූපේ තමයි අරමුණු කරන්නේ. ඒ රූපයෙන් ඇවිල්ලා චක්කුවෙන් ඇහි තියෙන මේ ප්‍රසාද රූප දැකලා ඊට පස්සේ චක්කු විඥාණයට ගිහිල්ලා තමයි රූප ධර්මේ පටන් ගන්න නාම ධර්මයට යන්නේ. ආනාපානෙට යනවා වායු පොට්ටබ්බ ධාතුව දැකලා ඒක තුලේ ගිහිලා තමයි යන්නේ. නමුත් යම් කිසි කෙනෙක් සමත භාවනා කරා නම් සමත භාවනා කරපු කෙනාට නාම ධර්මකින් හෝ රූප ධර්මකින් දෙපැත්තෙම විපස්සනාට බැහැ ගන්න පුළුවන්කම හම්බ වෙනවා. ඒ මොකද මේ මේ ප්‍රීති සුඛ ආදී ධර්ම වල තියෙන කම්පන චංචල ගති අරමුණු කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මෙවැනි කට්ටියට මේ රූප ධර්මයේ මාර්ගෙම විපස්සනා පටන් ගන්න පුළුවන්. පට ආනපන චින වායෝ දහතුවෙමුත් පටන් ගන්න පුළුවන්. සුද්ධ විපස්සනා පටන් ගන්න කෙනාට කරන ලද සමාධියක් නැත්නම් අනිවාර්යයෙන්ම රූප ධර්මකින් තමයි පටන් ගන්න. ඒක නිසා මේකෙදි ඒ භාවනා කරගෙන යනකොට දැනෙන්නේ මේ ප්‍රීතිය නිසා පහළ වෙන මේ අර මුදුරැල්ල පදිනා වගේ ගතියද එතන මේක මේ වායෝ ධාතුවේ ගතියද කියලා තෝරගන්න බැරිුණාද ඒක ප්‍රශ්නයක් නෑ මේ මේ පේන්න හදන්නේ වෙනස් වෙන සුළු ගතියයි දේක ස්පාසු නැති ගතියයි චංචල වෙන ගතියයි කියලා අවබෝධ කරගන්න පුළුවන් නම් අර මේක මේ රූප ධර්මයේද නාම ධර්මයේද කියලා දැනගත්තේ නැතුණත් ලොකු හානියක් වෙන්නේ නැහැ. ඊගාව ප්‍රශ්නේ පූජනීය ස්වාමීන් වහන්සේ ආනාපාන භාවන ආරම්භයේදී ගරු ඔබ වහන්සේ විසින් මම දැන් මෙතන යනුවෙන් හිත භාවනාවේ පටන් ගැනීමට උපදෙස් තුන් පරිදි උපදෙස් දුන් පරිදි එසේ සිතමින් භාවනා පටන් ගන්නවා. නමුත් මේ කය දැන් මෙතන යයි ඉබේම මට හිතින. ඒදී මම යන්න ගිලිහුණ නිසා. එම්ම පැයට මේ කය මම ලෙස සිටීම මට සිටීම මට යටපත් විය. භාවනාවද යටපත් භාවනාවද යටපත් විය. එසේ මේ කය යන්නේ සිටීම නිවැරදිද යන්නේ පහදා දෙන මැනවි සූපත් වේවා. ඔය කියන්නේ මේ මම දැන් මෙතන කියන එකට මේ ඉරියව්ව නැත්නම් මේ කය මෙතන තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ආරම්භ කරන වෙලාවේදී අවුල් පාසයක් නැහැ හිත අතීතයට ගිහිල්ලා නැහැ වෙන කෙනෙක් ගැන හිතනව නෙවෙයි මේ එහෙම නැත්නම් වෙන තැනක් ගැන හිතනව නෙවෙයි කියන එකයි ගන්න තියෙන නිසා මේ කය කියලා ගත්තත් ඒක නෑ ප්‍රශ්නයක් නෑ ඉරියව්වට හිත ගන්න එකයි තියෙන්නේ මේක නිකන් මේ අපි කියනවා පුංචි කාලේ අම්මලා තාත්තලා ගෙදරින් එළියට යනකොට කියන්නේ පාර පනිනකොට දෙපැත්ත බලලා වාහන නැත්තම් විතරක් එහාට යන්නේ කියලා. ඒ වගේ අපි භාවනා පටන් ගන්න ඉස්සෙල්ලා දැන් මේ පාර පනින්න හදන්නේ. ඒකට එහෙට මෙහෙට දුවන වේග වාහන තමයි සිතිවිලි කියන්නේ. වේදනා කියන්නේ ශබ්ද කියන්නේ. ඒවා තියෙනවනම් පනින්න යන්න බෑ. වැඩක් නැහැ. මොකද භාවනාවට තාම ලෑස්ති නැහැ. භාවනාවට ලෑස්ති නම් තද බල වේග ධාර නැති වෙන්න ඕන. තද බල පටන් ගන්නකොට වේදන නැති වෙන්න ඕන. තද බල සද්ද බාධා නැති වෙන. මේවා තියෙන තාක්කල් මම දැන් මෙතන පట్టල කරගන්න. මම දැන් මෙතෙන් එනවයි කියලා කියන්නේ හිත සද්ද වේදනා හිතවිලි දිගේ අතීත අනාගත දිගේ නෑ. ඒකට මේ ප්‍රමාණයක් ලකුණක් විදිහට තමයි මගේ කය මෙතන මම දැන් මෙතන කියලා පටන් අරගත්තොත් දැන් අලුත් වැඩක් පටන් අරගන්න දැනකට හොඳයි. පාර පනින්න මේ වාහන නැති වෙලාවක් දැක්කා වගේ කියන එකයි මෙතනින් දැනගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සංඛත සහ පටිච්චසමුපාද යන දෙකේ වෙනස තෝරා දෙන මෙන් ඊටා යටහත් ඉලාසේ සංඛත කියන එක නම් මට මතක් වුණේ ගිය පාරත් ප්‍රශ්නයක් අහලා මම දැම්මා මේ මේ පාසල තියන්න කියලා ඒ ප්‍රශ්නේ. ගියනවා. ඒ ප්‍රශ්නේ එනකම් මේකෙන් හිත හදා ගන්න පුළුවන්. සංඛත කියලා කියන්නේ සකස් කරන කියන අදහස සකස් කරන ලද හෝ සකස් කරන. පටිච්චසමුපාද කියලා කියන්නේ හොඳ සිංහල වචනයක් මට හම්බුණා නිසා හට ගැනීම. ඒකට ඔය මේ කවුද ඥානසීය ස්වාමීන් වහන්සේ කොහෙද මට මතක නැහැ. ඒ ස්වාමීන් තමයි නිසහට ගැනීම කියලා මේ යමක් නිසා යමක් හට ගන්න එකට පටිච්චසමුපාද කියලා කියනවා. ඉදප්පච්චේතාවය කියලා කියනවා. මේ සංකත කියලා කියන්නේ තකස් කරන කියන එක. අපි ගලමු ගිය පාර මම ප්‍රශ්නයක් මේ ඊගාව දවසට ගමු කියලා කිව්වා ගිය වෙසක් දවසේ ඒ ප්‍රශ්නේ දැන් මේකයි එකතු කරලා එතකොට අපිට දහසක් ගන්න පුළුවන් වෙයි. ඒ ප්‍රශ්නේ තියුනේ පටිච්චසමුපාදයේ ඇති ගැටලු කීපයක් පැහැදිලි කරලා දෙන මැනවි. විඥානයේ නාම රූපට පෙර මෙන්ම පෙර වෙනම කියවේ. නමුත් නාම රූපයේ තුලත් විඥානයේ ඇතුළත් වේ. නාමල කොටසක් ලෙසට. මේ එකම දේ దేవතාවක් කීමක් නොවේ. ඒකයි මේක දැන් සම්බන්ධ කරන්න හදන්නේ. මේ ටික මම පස්සර දැම්මේ මොකද මේ මම කැනඩා යන්න ඉස්සෙල්ලා කීලෙවල තියෙනවා කැනඩා ගිහිල්ලා බණ කියන්න වෙන්නේ මට පරිසම්පාද ගැන කියලා. ඉතින් මම හිතාගත්තා ඔතෙන් ගියාම මගේ බ්‍රෂ් වෙලා එනවනේ. එතකොට ඒ දැනුමත් එක්ක ගත්තාම මේකට ටිකක් දැනුම එයි කියලා. ඉතින් නමුත් මේ එංගලන්තයේදීම කිව්වා පරිසම්පාදේ පටන් ගන්නයි කියලා. ඊට පස්සේ ඒකම ආයසරයක් ටෙම්පරාදු කරලා ආයේ කැනඩාවේදී කතා කරන්න සිද්ධ වුණා පැය 10ක් විතර. මේ පටිච්චසමුපාදය පිළිබඳව ඒක මටත් ඇත්ත ලොකු පාඩමක් වුණා. මම එච්චර ඒක පිළිබඳව මේ විස්තර වශයෙන් හොයලා තිබුණේ නැහැ. ඒ නිසා මමත් පොත් කියවන්න සිද්ධ වුණා. මටත් බණක් වුණා ඒක භාවනාවක් වුණා. ඉතින් ඒකෙදී හොඳ ලස්සන මේ මෙවුවා නිකන් ඇස්බැඳුම් වගේ. එහෙම නැත්නම් මේ මේ මායාකාරයක් විසින් පිරිසට මායා කරවන්නේ අන්න වගේ ධර්ම දෙක තුනක් මේ අනිත් පැත්තට සරුවචනන්සේගේ කියමන් ටිකක් හම් වෙනවා පටිච්චසමුප්පාදයේ මුල් ටිකේදී. ඒක තමයි මේ ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ. අපි සාමාන්‍ය මතක් කරනවා පටිච්චසමුපාදයට නිසා හට ගැනීමට ඉදප්පච්චේතාවේ හේතුඵල වාදේ පටිච්චසමුපාදේ නිසා හට ගැනීම වගේ පොදු වචන. නමුත් ඒක හරි බරසාරයි. ඒක නිකන් පොල් කට්ටක් වගේ විඳින්න අමාරුයි. නමුත් ඒක කියලා දීලා සර්වචනාංශයේ ওই විශේෂයෙන්ම උදාන පාළියේ අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නහෝති අස්මින් නිරුද්ධා ඉදං නිරුජ්ජති කියන එකෙන් කියන්නේ මෙය ඇති කල්ලි මේ වන්නේය මේ නැති කල්ලි මේ නොවන්නේය මේ නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වන්නේ ඒ අර අර නිසා හට ගැනීම තව පැති තුනකින් පෙන්වනවා නමුත් ඒක කිව්වත් එච්චර ලොකු පොඩි තල්ලුවක් හමුනට එච්චර ලොකු පැහැදිලිකමක් ඇති වෙන්නේ නැහැ තාමත් මූල ධර්ම මට්ටමේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ සරුවචනාංශේ ඒකට පටිච්චසමුපාදය කියලා කියන්නේ මේ ඇතිකල්ලි මේ වන්නේ කියලා විස්තර කරලා 12 ආකාරයකට ඒක විස්තර කරනවා. අවිද්‍යාව ඇතිකල්හි සංස්කාර වන්නේය. සංස්කාර ඇතිකල්ලි විඥානය වන්නේය. විඥානය ඇතිකල්ලි නාම රූප වන්නේය කියලා මුල්ම කොටස් තුන ගත්තොත් ඒක දැනට තියෙන අපේ තේරවාද ශාසනය විස්තර කරන සම්ප්‍රදාන කුල ක්‍රමයක් බටහිර මානසික විද්‍යාවේ මේක පිළිබඳව දාර්ශනිකව කල්පනා කරපු යත්තන්ගේ අදහසක් භෞතික විද්‍යාවේ අන්තිම දියුණ වශයෙන් අද තියෙන ක්වොන්ටම් ෆිසික්ස් වල ගිහිලා හිර වෙන තැනක් ගත්තාම මේ තුනමේ සමාන්තරකමක් තියෙනවා. ඒ තුනේම ඒකට මෙන්න මෙහෙම කතාවක් කියනවා මේ ක්වොන්ටම් ෆිසික්ස් වල. ක්වොන්ටම් ෆිසික්ස් කියලා කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ නැත්නම් අපි විද්‍යාව ඉගෙන ගන්න කාලේ විද්‍යාවේ පියා විජේද අපි සැලකුවේ සයිසෙක් නිව්ටන්. එයා තමයි මේ භෞතික විද්‍යාවේ මේ සරල රේඛීය ගමන ඒකට බාධාවක් ඇතිනොත් ඊට සමාන විරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා කියන මූලධර්ම ඇති කරලා පුරුත්වාකර්ෂණය තමයි ඇති කළ දෙන මූලධර්මයේ ඒ තුල වස්තුවක් චලනය වීම පිළිබඳව එවකට තියෙන්න පුළුවන් උපරිමයට ගියා. හැබැයි ඊට ඉස්සෙල්ලා පොඩි හුනියමක් තිබුණා විද්‍යාවට නාම ධර්ම ගා ගන්න බෑ කියන තහනපත් වෙන විද්‍යාව. ඔය කාන්ට් කියන මේ මේ දාර්ශනිකය කියලා දෙනවා නාම ධර්ම පල්ලියට බාර දෙන්න රූප ධර්ම විද්‍යාඥයෝට ගන්න ඕගොල්ලෝ වැඩක් කරගන්න මේගොල්ලෝ මේ වැඩ කරගන්න දෙගොල්ලෝ පටලවා ගන්න එපා. ඒතකොට දෙයයන් නැති බේරන්න පුළුවන්. පස්සේ විද්‍යාව ගියා කඩාගෙන කඩාගෙන ගිහින් ඉවරලා අර පල්ලිය වැඩ වලටත් නැත්නම් මේ නාම ධර්ම පැත්තට පොඩි පොඩි පොඩි පොඩි මේ කෙනෙහිලි පිරිද්දලි සිද්ධ වුණා. ඒ කරන ගමන් නමුත් සයිසෙක් නිව්ටන් කියලා කියන්නේ ආධාන කෙනෙක්. ඒ කියන්නේ දිව්‍යඥාන්ස පිළිබඳව තාම ඇදහිලා ඇති කෙනෙක්. ඒක නිසා මේ නෝ ඒක පිළිබඳව විද්ද කතා කරන්නත් කියනවා මෙච්චරම ලෝකෙ හිටපු පළවෙනි වෘත්තීය විද්‍යාඥ අදහන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙලා නැහැ කියලා. ඊට පස්සේ අපේ යුගයේ ඇති උනේ මේ අයින්ස්ටයින් තුමා අයින්ස්ටයින් කිව්වා මේ කියන ගුරුත්වාකර්ෂණය බොහෝම ගොරෝසු ධර්මයක්. මේට යට මට්ටමක් තියෙනවා. ඒ මට්ටමේදී ද්‍රව්‍ය සහ ශක්ති කියන අතර වෙනසක් නැති වෙලා යනවා. හැම ද්‍රව්‍යයක්ම ශක්තියක් වඩපත් වෙන්න පුළුවන්, ශක්තියක් ධර්මයක් වඩපත් වෙන්න පුළුවන්. ඒක කොයි වෙලාව වෙනවද කියලා මොනම නාටටවත් කියන්න බෑ. ඒක නිසා අර සයිසෙක් නිව්ටන් ගෙනිච්ච ද්‍රව්‍ය පිළිබඳව තිබුණු භෞතික විද්‍යාව ශක්ති මට්ටමට යනකොට ඒ මූලධර්ම යොදා ගන්න බැරි තරමට ආවා. ඇවිල්ලි වෙලා දැන් ශක්ති විශේෂ වශයෙන් ගන්න පුංචිම ශක්තිය තමයි ක්වොන්ටම් එක කියලා කියන්නේ. ඉස්සර අපි පුංචිම වස්තුවට කිව්වා නියුට්‍රෝනේ, ප්‍රෝටෝනේ, පොසිට්‍රෝනේ, ක්වක්ස් කියනන් දැම්ම. දැන් තේරුම් අරගෙන තියෙනවා ඒව තවදුරටත් පුංචි අන්වීක්ෂ දාලා බලනකොට ශක්ති විතරයි. එක එක විදිහට ඒ ශක්ති පිටු වෙනකොට ඒවට මේ ওই ಗುಣ ආරූඪ කරාට ඌ ඕන වෙලාවක නැවත ශක්ති බවටපත් වෙන්න පුළුවන්. එතකොට ද්‍රව්‍ය වලට යොදපු නම් මේකට යොදන්නත් බෑ, මූල ධර්ම යොදන්නත් බෑ. ඒ නිසා අද ඒ නිව්ටෝනියන් ෆිසික්ස් වලට කියන්නේ නිව්ටන් විද්‍යාඥයන්ගේ පරණ ෆිසික්ස් කියලා. අලුත් එකට කියන්නේ නිව් සයන්ස් කියලා. නිව් සයන්ස් වලට අරක යොදන්න බෑ. ඔන්න ඕක පිළිබඳව ලියුප එක්කෙනෙක් කියලා තියෙනවා මේ ක්වොන්ටම් ෆිසික්ස් ගැන කියලා කවුරු හරි කියනවනම් මට මේක හොඳට තේරෙනවයි කියලා ඒ කියන්නේ මිනිහට තේරිලා නැහැ. කවදාකවත් කොණ්ඩම් විදිහේ ක්ලේශයෙන් තේරුම් ගන්න බෑ. කවුරු හරි කියනවනම් මේක තේරුම් ගන්න බෑ කියලා මිනිහා සාධාරණ උත්සාහයක් ගත්ත මිනිහෙක්. ඕකම තමයි පටිච්චසමුප්පාදෙට කියන්නේ. යම්කිසි කෙනෙක් කියනවා මට පටිච්චසමුප්පාද හොඳට තේරෙනවා කියලා මොළේ පරීක්ෂා කරන්න කියන්න වෙනවා, කේන්දරේ බලන්න කියන්න වෙනවා. මට මේක තේරෙන්නේ නැහැ කියනවනම් අන්න එතන සාධාරණ ප්‍රයත්නයක් තියෙනවා. මොකද දවසක් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ සර්වඥාන් වහන්සේ වැඩ ඉන්න මේ විහාරේ හේවණැල්ලේ හොඳට හිත යොදලා භාවනා කරගෙන ඉන්නවා. භාවනා කරගෙන ඉන්නකොට පටිච්චසමුපාදයේ පිළිබඳ කවදාකවත් නැති තරම් හොඳට වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හැන්දෑවේ භාසනේ නැගිලා මොන ගතවකෝ දාන ගිහලා ඉතින් පත් කරේලා වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ මට මේ මෙතෙක්කල් අමාරුව තිබුණා. මෙච්චරකල් බෑ කී කිය හිතපු පටිච්චසමුප්පාදේ පුදුම ලස්සනට පැහැදිලිව තේරුණයි කියලා බුදුන් ක්‍රමයේ ඇති ඇතිවම නතර කරගන්නේ. පටිච්චසමුප්පාදේ නම් ආනන්ද කාටවත් ලේසියෙන් තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න බෑ. ඒ තරම් ගැඹුරුයි කියලා. ඉතින් අපිත් මේ උත්සාහ කරන්නේ බැරි වියක් තමයි. නමුත් අපි මේ සාධාරණ උත්සාහයක් ගන්න. ක්වොන්ටම් ෆිසික්ස් වුණා එක ලස්සන කියලා දෙනවා. යම් කිසි කෙනෙක් කියනවා ක්වොන්ටම් ෆිසික්ස් මට හොඳට තේරුණයි කියලා තේරිලා නැහැ. ඒ තරම් ගැඹුරුයි මේක.